ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ Thank you. ධර්මස්තරණයේ කලින් ජීවිතේ ජීවිතේ සලකස්කාරී සංකරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං කරණං ගච්ඡාමි සුඛියන්ති ධම්මං සරණං ගච්ඡාමි සුඛියන්ති සංඝං සරණං ගච්ඡාමි සුඛියන්ති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං ච ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං ච සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආනාති පාදා වේරමණී දෙක්ඛා පදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සිතා පදං සමාදියාමි ඉසුලවාචා වේරමණී සිතා පදං සමාදියාමි අරුතවාචා වේරමණී සිතා පදං සමාදියාමි සංකප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාදීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සංකින්නා ජීව අට්ඨමක සීලං ධම්මං සාදු සංකුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ස්වාමීන් වහන්සේ විසින් සරණුවර ජේතවන මහා විහාරයේදී මහා සංඝ පිරිසත් අලකා ලදාන අරුණවතේ සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. විතර පිළිකරන්න වදිනා බුද්ධ අනුශාසනාව අපේ යෝගාසන සාස්ත්‍රාවේ ධාතක තුන් විටක් මේ දේශනය කියවනවා. උදේ දවල් සාන්ත බුද්ධ වන්දනාවසානයේදී මේ ගාථා කියවනවා. හේතුව ලෝකුරා බුදුරජාණන් වහන්සේ දාස කුණේදා බැගින් විසු සංඝයා වහන්සේටදී වදාළාය. මේ ආවාදයට කියන සුගතෝ වාදය කියලා. මේ සුගතෝ වාදය සමග මේ ගාථා දෙක අපේ සංඝ පිළිස සෑම දවසකම සංජානනා කරන දාස කුණේදා. එතරම් අවශ්‍ය ගාථා දෙකක් මේ උපදේශාංගක ගාථා දෙක. මේක තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයෙහි ආරම්භක ආරම්භදාත වීරිය ප්‍රතිපත්ති ආරම්භ කෙරෙනවා නික්කමද නික්කමදාත වීරියෙන් ප්‍රතිපත්ති දියුණු කෙරෙනවා යොන්ජත පරාක්‍රමදාත වීරියෙන් මාර්ග බාධක සියල්ල නැදගෙන ඉදිරියටම ගමන් කරෙනවා භික්ෂුණී උපාසක උපාසිකා යම් බෞද්ධේ මේ බුදු සත්‍යෙහි අප්‍රමාද කෙලෙ සිටි තේනවනේ වීර්ය වඩන්නේ නම් පහාය ජාති සංකාරං ජාති ජරා මරණකින් ගහන වූ සංකාරයේ ජීවන් කොට අත්හැර දම දුක්ඛ සංකම් පරිසතේ හිතුවා ශාස්ත්‍රෝහාන්තයේ ඉදිරිපිට ශ්‍රාවකයෙක් මොකටද බණ කියන්නේ කියලා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ ඉදාන කළ අදිරෝ වඩා සමයේ උපදවන ඇටයක ධර්ම දේශනා කරා. ඒ නාමේ අභිඥාපාදක චතුර්ථ ධානයේ සමයදී නානාවිද විස්මේ ජනක ප්‍රාත්‍යාය පාමින් සාත්‍රේ ලෝක ධාතුවට එක අහිං ඇද මෙසේ අපි මුමාරහතන් වහන්සේ මේ ගාථාතික දේශනා කළා. ධර්මයේ මායිතු වුණා, විශ්මිත වුණා. ශ්‍රාවකයන් වහන්සේ නම මෙච්චර තේජෝ බල පරාක්‍රමාන්විත නම් ශාස්ත්‍රුන් වහන්සේ කොපමණ ආන්භා සම්පන්න දෝ කියලා බලවත් ප්‍රසාදයට පත් වුණා. ඊළඟ සරුවඥන් වහන්සේද බ්‍රහ්මයාට දහම් දෙසල සැලකෙන අනුකුමාරහතන් වහන්සේ සමග වැඩිය ධම් සභා මණ්ඩපයේ මංගු. එයාට සංඝයාද මහා සංඝයා අමතා ඇසුවා මානෙනි මේ ආකාරයට ඇහුණද එහෙමයි ස්වාමීන් වහන්සේ කරනවා අපට ඇහුණා එහෙනම් කියන්නේ ඒ සියලුම සංකල්පිතේ කතාවේ මේ ගාථා දෙක සත්‍යයනා කරනවා සරුණඥානාවේ තුන් වාරයක් සාදුකාර දුන්නා සාදු සාදු මගේ ශ්‍රාවකයෝ අප්‍රමාදව ධර්ම ප්‍රවේදී කළේ එළවෙති තිනුවන දේශනාවක් ඇදුවා විශාල සංඝ පිරිසක් මඟපල නිවන් ආબોධ කළා. මේ දේශනේ කවදාවත් සාධාරණයි. එදා සිගේ සරුවඥන් වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි. ඒක පෙර බුදු සමරණේදී දේශනා වෙන්නේ ඇති. මාත බුදු සමරණේදී දේශනා වෙන්නේ ඇති. මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර ආවර්ජන කළ යුතු මෙනෙහි කළ යුතු ගාථා දෙකක් මේ අරුණවතී සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙතත්, සීලයක් රැකිතත්, භාවනාවක් කරතත්, කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියේ යෙදෙන ආරම්භදාත වීර්යය, වික්‍රමදාත වීර්යය, පරාක්‍රමදාත වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් යෙදෙන්නට ඕනේ. ඒකම පටන් ගැනීම ආරම්භදාත වීර්යයෙන් කෙරේ. ඒකම දිගට කරගෙන යන්නේ වික්‍රමදාත වීර්යය. ඒක බැඳෙන බාධකයන් මැඩ පවත්වාගෙන අප්‍රතිහාත ධෛර්යයේ නියම බලාපොරොත්තු ඉෂ්ට නැතුරුම ගෙන යන්නේ පරාක්‍රම ශාස්ත්‍රී අපේ මහා භූතසානන් වහන්සේ මෙහිමයි බෝධි සම්භාර පුරාගෙන එතන ආත්මාවලදී Taman වහන්සේ ජීවිතය ගැන පවා නොබලා පරාක්‍රම ධාතු වීරියෙන් පාරමී පෙරවැළේ ඕ බෝධිසත්ව චරිතෝලින් දෙනිය කෙලතුන් අහලා තියෙනවනේ කදිරංගාන භූතසානන් වහන්සේ ජීවිතේ පරිත්‍යාග කරමින් ධානයක් නැහැටි උදාහරණයේ සිටු කුඩා කාලයේ පටන් දුකී මගේ අසරණයන්ට ධම්මයටම පවක් ලැබෙන්නේ. ධාමී දාසනේ ධාමේ ලබා ගන්න පිළිස වැඩි වුණා. ධම්මයට ධාමෙන් දාස වැඩි වැඩියෙන් දිනුවොත් පැහැදුවා. එක දාසකයේ ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් යකියම් වෙනවා කෑම බීම නඳුන් බැලඳුන් එළ මුදල් බත බුලත් මේවා ලබා ගන්න. මේ අතර එක දාසක් සංකේතක විරෝධ සමාපත්තියෙන් වැඩෙහි පසේ බුදුරජාණන් වහන්සේ නම කියන්නේ බැලුවා අද උදේ වගේ ධානයක් ලැබෙතොත් ලැබෙන්නේ කොතනින්ද කියලා. මුළු ජාමු ජීවිතේම නෝනින් බැලුවාම දැනෙන්නේ මේ ධානතාවලයි. ඒ වෙලාවේ ධානයක් ආහාරයක් සූදානම්. උදාහරණේ පාත්‍ර ජීවන ධාරව ඒකෙන් වැඩි ආවේ ධානතාවල ඉදිරියේ මෙතන. මේක එක්මානිය එල්ලම් උපෙන්න දැනලා ඒ වෙලාවේ මේ මත්වර්ණ දී පුත්‍රයා කල්පනා කළා. දාන වරද්දන්න ඕනේ. දාන වැරද්දුව මුල්වහන්සේ දෙවිලම් පාන. ඒතකොට මහගණයා ධම්මිකම් පිළිමෙන් ටිකක් මගාරි. වාසයේ අද පරිනිර්වාණය කරන්න ඕනේ කියලා විශාල ගිනි අඟුරු වරක් ලැබුවා. පස්සේ බුදුරජාණන් වහන්සේ වීර්යයෙන් සම්මානයෙන් සෑදරන්න ගන්න. නමුත් උදාරාණාවේ මහා බෝධිසත්වයන් වහන්සේ එකාතකින් සීල භායාත දාන පාත්‍රයක එකාතකින් සඳක් අරගෙන ආවාමේ ඉනි අඟුරුව ළඟට. කල්පනා කළා මෙතන ඉතින් ඉනි අඟුරුව ඩාක්මයන්ද දැන්. ඩම්පින්කම් කරනවාට බාධා කරන යම් කිසි මාන පාපක දෙවි කෙනෙක් වෙන්න දෙන්න මවන්නේ. කවුරුනම් මේ නැවත නැත්නම් මට තේනවා වශයෙන් දිලිසි දිලිසි කියන වසවර්ධජී පුත්‍රයා. ඇසව සමුන්නාන්දේ කවුද? මම වසවර්ධජී පුත්‍රයා. මේ ගිලවරණ මේ සමුන්නාන්දේද කොහොමද? සාරාන්‍ය මිනිසෙද දාණය වළක්වා. ඒ වස්තාවේ මහත් දාන අනිත්‍යයෙන් අභියෝගයක් කළා වසවර්ධජී පුත්‍රයේ බුදුරජාණන් කෙනෙක් නෙමෙයි 100ක් 1000ක් ආවත් මගේ දාණය වළක්වන්න බැරිව බලන්න. මේ විදිහට අභියෝගයක් කරලා තමන් වහන්සේ සත්‍යත්‍යාවක් කළා. මම කුඩා කලකට සක්මණෙන් දසාක්ෂරෙන් වැළකුණා සත්‍යයි. ඉතිපස්සේ පොහොය අධිශේරයක් සත්‍යයි. මාගේ උපස්ථාන කරන කල බව සත්‍යයි. පරිපාලනය කිරීමෙන්ද ඉතාමේ පරිසාමේ සම්දෙන්දක් කටින් ගහ ස්වාමීනි ලෝකෙ පින්කලක් උත්තරයන් වහන්සේ මා මේ ගිනිඅඟුරු වල මැදට පැනගෙන එනවා මගේ පා උඩු කුරුවේ හිත යටු කුරුවේ මා ගිනිඅඟුරු වල මැද්දේ දැනෙන්න පුළුවන් ඒ අතරත උත්තරයන් වහන්සේ මගේ යකේ තියෙන දානේ පිළිගන්න තේකවා අපි ආරාධනා කළ බැහැ සම්මෝහයෙන් අග්ගති ධම්මචාරින් කියන උතුම් බුදුබණ පදේ සනාත වෙන තැන සමාහිතේ ධර්මයේ සමාහට පිළිදෙන්නේ නැති මතුවනාගතයේදී උපන් මොහොතේදී පවා බුදු වීමෙන් පසුව තබන දිවරක් ගාමයේ පවා නිලොම්මල් දෙපැන්න තරම් සුදුසු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍ය ඇති මේ මහෝත්තමයන් වහන්සේට මතුවන සාගතයේ නිරුම්මා සිටෙන පිටමේ පිළිපතවල පිළිගන්නා බාට සාගතයක් වශයෙන් මේ මහා ගිනි වරුවන දැත්තේ ලද රෝධයක් තරම් විශාල නිරුම්මලක් පහළ වුණානේ. නිරුම්මල උඩ වැඩෙන්නේ. අස්වන ප්‍රියයෙන් දින දිනා එයාගෙන් දානේ පූජා කළා. මාර්ගී පුත්‍රයා ලැජ්ජා වෙලා කලකිය. මාර්ගී පුත්‍රයාට බැරුණා මේ නිරුම්මල මතින්ම වළක්වන්නේ. ධර්ම ත්‍රයයට පුණ්‍ය ත්‍රයයට මෙහෙමයි. ඊසේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෙවෙන දේශනා කරලා ඊළඟ කරවන පිට බලා සිටින්නේ අහසට පෙරණගේ වැඩම කරනවා වදාලා. දසසිතේ දිනෝ දහසක් දිනා මහත් අලින් උල්වරාණ දෙනේ සාදුකාර දුන්නා. මහා බෝධිසත්වයන් වහන්සේ දෙලුම් මලවල හිටගෙන දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කළා. සක්කුන්තේනි ගම් පින්කම් කරන්න තියෙන වේවා දිවිනත කාමා විඤ්ඤාණුවානන්දේ පැන්න මා අල්ප ධර්මී මට දේතුණා මේ වගේ හැමදිනම ධර්මයේ ඇසෙත්වා ජීවිත පරිත්‍යාගයෙන් මා මේ සිද්ධ කළ උතුම් කුසලයේ සෑම දනානුමෝදන් වේවා මේ කුසලාභාවේ දිනවරුවල් ගැත්තෙන් නිරුම්මලක් උඩේ දෙවන දානේ පූජා කළා වගේ එකලස් මහා පින්නේ දින්දන ලෝක දාතේ ලෝතුරා බුදේලා ඉන්නවාලවට අමාම අනිවාසව තරදා දෙන්න බුදුබාම ලැබේවා. ඔබ සෑම දිනකටම සතු භෝධියකින් නිවාසුවක් වේවා කියලා සතුටින් බුදුමගා. මේ වාමික જાතියක් නෙමෙයි. මා බලව කම්පා කරවතාවක්. ඉනි මෙවලා, යනි වස්තවලා, දෙවියන්ලා සාදුකාර දෙවලා. එවාගේ මේරු මන්දිරාදී පර්වත දෙවුරවලා දානාදී පාරමී කුරණ සමර්ථුනේ. මෙන්න මේ ආරම්භ සාධු වීර්යය ඒකම ධාතු විහෙය පරාක්‍රම ධාතු විහෙය කිතු දානාමි බෝධි සම්භාර නිරෝධනා බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඒ සම්බුද්ධ ශාසනයේ අවතීර්ණ වෙලායේ ඒ පැදිසම ගෞතමයන් මේ වාගේ ධම් එක්කම් කරන්නේ සාදාද සලකා ගන්නට ඕනේ අදාපිනේ දන් දෙන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මේ පැවිදි වෙන්නේ මේ උපසම්පදා වන්නේ මේ සංඝ රැකේ දුක්ඛ දාන කරන්නේ දන්තල් බවක් වන්නේ හැම ආගමිකම සිද්ද පින්කමක් කරන්නේ අබුද්ධ ශාසනයකම නෙවෙයි. සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනයකයි. අරියත් සම්්‍යක් සම්බුද්ධ විද්‍යාකරණ සම්පන්න සුගත ලෝක වේද අනුතර පුරුෂ ධම්ම සාරදී දෙවි මිනිසුන් සාත්‍රු බුද්ධ භාග්‍යවත් කියන නාරාදී බුදුගුණ ඇදී සර්වඥ සම්මා සම්බුද්ධ ශාසනයකයි. එනිසා ඒ මේ සම්බුද්ධ ශාසනය තුළ සෑම කුසලයක්ම තාත් බව පසේ මුදු බව ලෝකුරා මුදු බව දක්වාම අපට උපනිශ්‍රේ වෙනවා. එවාගේම දසදා ඥානයෙන් සමන්නාගත වූ සරුවක් ශාසනයකයි මේ උතුම් කුසල් කරන්නේ. සතුරු වෛසාරත්‍ය ඥාන ඇති සරුවක් ශාසනයකයි මේ උතුම් කුසල් සිද්ධ කරන්නේ. සතර පරිසම්මිදා ඥාන ඇති බුද්ධ ශාසනයකයි මේ කුසල් සිද්ධ කරගන්නේ. යුදත් බුද්ධ ඥාන ඇති සර්වඥ ශාසනයකයි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. සෝනස මහා ඥාන ඇති සර්වඥ ශාසනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. අස්ථාන සාමේනික බුද්ධ ගුණ ඇති සර්වඥ ශාසනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. සත්‍යඥා ඥාන ඇති සරුවඥතාවනේ ගායේ මේ මාර්ගයේ පුරාගෙන යන. සත්‍යඥා ඥාන ඇති සරුවඥතාවනේ ගායේ මේ මාර්ගයේ පුරාගෙන යන. සත්‍යඥාන ඥාන ඇති සරුවඥතාවනේ ගායේ මේ මාර්ගයේ පුරාගෙන යන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණාසු අනුයන්තර ලක්ෂණ යාම ප්‍රභා ඒකමාලා ලංකාර අසීත්‍ය අස්සා ප්‍රභා ඕම රෝම ධාතු ප්‍රභා ගල්දානාතෝ ප්‍රමා සවනාගල බුදුරජාණන්ලාක් ඇතිසේ තේ සම්ප්‍රත්‍යයක් ඇතේ සර්වක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කයි මේ අපි පාරමී පුරාගෙන යන්නේ. සීල සම්දේ සමාධි ස්කන්ධේ ප්‍රඥා ස්කන්ධේ විමුක්ති ස්කන්ධේ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධේ අග්‍ර ප්‍රාප්තෝ සර්වඥ ශාසනයේ කයි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. එවැගේම සාරිපුත්‍ර මහා මහාඥානය යන අග්‍රස්ථාක දෙනවා කැලේදී බුදුසසුන කායේ මේ පාරමී පුරාගෙන යයි. මේවා උත්තරවන්නා රහත් මෙහෙණින් වහන්සේලා නැමැති අග්‍රස්ථාමිකාවන් රජයේ බුදුසසුන කායේ මේ පාරමී පුරාගෙන යයි. සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතර ඉරිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය කුජංග ආයතන මාර්ගයෙන් සත්‍ය බෝධි පාසු ධනෝ මණ්ඩලයක් ඇති සම්බුද්ධ ශාසනයයි මේ පාරමී පුරාගෙන යන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච්ඡ සමුප්පාද සූවිසි ප්‍රත්‍යාගයේ මේ ගාම්භීර ධර්ම දේශනාවේ බුද්ධ ශාසනයේ මේ පාරමී පුරාගතය. එවාගේම සූත්‍ර ගෙනී අභිධර්ම කියන ත්‍රිවිධ කාන්තාරගත සෝවාසෝදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ ශාසනයේ අපි මේ පාරමී පුරාගතයයි. ඒ ආදී වශයෙන් අනේක ආකාරයේ සිතල සිතල වාරයක් වාදාම අර ආරම්භ දාස වීර්යයෙන් උසල් පටන් ගැනීමත් ඒකම දාස වීර්යයෙන් දිගට පවත්වා ගන්න යාමත් පරාක්‍රම දාස වීර්යයෙන් ඒ උත්තරීතර අභිමත ආර්ථය මුදුන් පමුණවා ගන්න දුරු මේ උතුම් කුසල් දියුණු පවුණු කර ගැනීමට සාක්ෂේ බලේ කාන්තේ මත වර්ධනය වෙනවා සක්කලි දෙකපොත්‍රයේ තමා විකම සෝරාට තම සම්පත් බාර දීලා උදසාධනයටයි දුණා. කිස්ස කියන ගමේ වනාන්තරගත වෙලා භාවනා වඩන්නේ කියලා. සෑහෙන කාලයක් ගත වුණා. එමණන් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා බොරු 500කට අල්ලන් දේලා අර අනිත්‍යක ඉස්ස ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කළා. පොරු පන්තියේ ගියා මේ උත්තරයන් වහන්සේ සොයාගෙන. ඒක වට කරගත්තා. මේ වනාන්තරේ එකලාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නේද මොකද පාත කරුනේ? ඔබ ආසේ වරන්දයි ආවේ. ඉන්න තුනේ අද ඒක රැයක් මට අවසර දෙන්න. අද ඒක රැයක් අවසර දෙන්න මා නොමරා. මොකද තව රහත්ය නැහැ. ඉතින් ඔරුන් නිවා ගමනාට තැන ගියොත් තව යන්න දෙන්න තව යන්න නැති බාට මම අපලෙන්නම්. වාඩි වුණා සම්මන් කරගෙන එන වාඩි වෙලා ලොකු උස්සන්න බැරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලවාදයකට දාගෙන කලවයට කලවගෙන ඒව දැන් නම් පැන යන්නේ නැති බව උනල තේරෙන්න පුළුවන් නේද ඒ අත්ප පැත්තකට දාගෙන ගොඩක් ගාගෙන හිටිය මේ උදාන අධිකාරයේ තිස්ස ස්වාමීන් වහන්සේ කකුල් දෙක කඩාගෙන වැඩුවා භාවනා අන්‍යකාල වෙනකොට උන්වහන්සේ සමුදෙලසක මහා රහතන් වහන්සේ ආචාර්යයක් නේද? මේ කාල මහිමයක්ද බුදු සසුනේ මහිමයයි. තනං සගේයෝ කය අංග හේතු අංගං සගේ ජීවිතං රක්ඛමානෝ අංගං තනං නික්ඛේවිතං චාපි සම්බං සගේ නරෝ ධම්ම මනස්තරං කෝ අතන්තේ ඕනි ගණන් ධනෙ දෙනවා ශරීර අවයව දැක ගන්න. සමාන ශරීර අවයව අත්හරිනවා ජීවිතේ රැක ගන්න. ධර්මයේදී කරන්න බුද්ධ සාධනයේ ධනය ශරීර අවයවය ජීවිතය සියල්ල මතක දාලා ධර්මයේ වෙනුවෙන් ප්‍රතිපදේ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරනවා. මෙන්න මේ විදිහටයි අපේ බුදු සසුනේ ආරම්භ ධාතු පරාක්‍රම ධාතු, නිකම ධාතු පරාක්‍රම ධාතු වීර්යයෙන් ප්‍රතිපාදලා කරති. එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේලා ඒ තිස්ස කියන දුර්භික්ෂ කාලයේදී උන්වහන්සේ දානේ නැතුව දින අටක් පාගමනින් වැඩිය. දුර්භික්ෂ කාලයක්. ඉතින් මේ දින අටේම निराහාරය ඔයාලි මිනිස්යන් වාසය කළ තැන සොයාගෙන යනකොට ගමන් ආපි සාකන්නල අමගාම්මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා යනවා. මෙතනදී කියන අන්තරා සදාවත් උපාසක මහත්මේ ජක්කා ස්වාමීන් වහන්සේ වැටිලයි. අමගාලව කියනවා බැල ඉදිලා රැටි දෙලි. නමුත් නොපිළිගත් ගමක් ආකේ සාසන්නල අමගාකුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැටෙනවා. මෙතනදී කියන අන්තරා සදාවත් උපාසක මහත්මේ ජක්කා ස්වාමීන් වහන්සේ වැටිලයි. අමගාලව කියනවා බැල ඉදිලා රැටි දෙලි. නමුත් නොපිළිගත් මේ අකපැලෙන් අතදික් කරලා ගත්තේ නෑ දෙවියන් මේ ස්වාමීන් වහන්සේ. උනාදලේ තියෙන ආහාර නැති අහේනේ. ඒ උපාසකතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කෙවුවා. ඕලා ස්වාමීන් වහන්සේ ජීයේ උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාටගත්තා. තමන් ඉන්න තැනකට එකාසු කරගෙන ගිහලා සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතේ දින හතකින් පස්සේ ආග්‍රතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කළා පෙරණ ස්වාමීන් වහන්සේට දෙවුවා. ඕලා ස්වාමීන් වහන්සේ ජීයේ උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කල්පගත්තා. තමන් ඉන්න තැනට ඒකාසු කරගෙන ගිහලා සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතන දින අපගෙන් පස්සේ වැළඳු ආහාරයක් දැරියෙන් සීනෝ නෙමෙයි කියලා කල්පනා කළා. මා මේ පරිත්‍යාග යන්නේ මගේ තාත්තා නෙවෙයි. මාම නෙවෙයි. අයියා නෙවෙයි. මල්ලි නෙවෙයි, ඥාති කෙනෙක් නෙවෙයි, ධර්මගුණ කෙනෙක් නෙවෙයි. මේ දින තමා කරට අරගෙන දෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසයෙන්. මගේ సంతානයේ නෑන්නම්ගේ කරකකින් යන සීලයක් තියනවාද? උපසම්පදා මාර්ගයේ දක්වාම ආවර්ජනා කළා සීල සම්පන්නිය. පතලස්වා බොහෝ දාස උදාහරණේ චන්ද්‍ර කණ්ඩයේ තියෙන රට ලාංඡනයක් කියලා කළා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එවැනි කැලක් වන්නේ දුෂ්කර දුර්භාගිතයන් කරම එවතත් දැනගෙන පත්ලා නේතුල සවිසුද්ධ වූ සීලංකාවය ඇති බව මැනීමෙන් කෙලිය. සීලේ නිමිත්තෙන් සිතේ මහත්සෝ ප්‍රීතිය පාලුණා ප්‍රීතියම ආවදිනාකමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා උපාසකතුමාගේ කරදෙරේම මහා රහත් භාවයට පත් වුණා. ආචාර්ය ජීවිත දිනහතක් ඉරා ආරම්භ කළා මේ තරම් අවස්ථාවකදී අරිහත්ත්වයටපත් වෙන තරම් හේතුනේ කුමක්ද බුද්ධ සාසනය කියන මරණයයි. මෙන්න මේ නිසා එවැනි බුද්ධ සාසනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උතුම් ස්වාමීන් වහන්සේ නමක් කැලෑවකදී මොනුන්දා වුණා. මේ ඔරුව කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කලාරේ මා මරන්න එපා. අයසකයි. එනම් ගහේ කියලා ගානු කියලා ඉඳගෙන ගහේ කියලා දැල්ලා දැන් ආමුණ අපි කල්පනා කළා මේ පිළිවෙල අමු පිළිවෙල ගැලුවොත් ආපත්‍යක් වෙනවා කමක් නෑ මගේ ජීවිතයේ දෙකට මම පරිත්‍යාග කරනවා අනන්ත ජාති වල ධර්මවලට බැඳීගෙන බැඳීවල අනන්තයි අද මම සීලස් සම්දයක් උදාගෙන ඉන්නේ ඉතින් ඔබ යන්න ගියා දැන් කියන්නත් ඇතුණ මේ දැන් ඉන්න වෙලාවෙම කඩාගෙන ගියේ ස්වාමීන් වහන්සේ සීලය අවබෝධ කරලා ගින්නේ දැවි දැවීම සියලුමේ දවා මහා රහත් භාවයට පත් වුණා. මුදුමයි නේද? මෙන්න මේ වාගේ බුදු සසුනේ ගායේ අදාළ මේ උතුම් පාරමී පුරාගෙන මේ ලංකාවේ හිටිය පරිණේ වාසී චිත්ත ගුත්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ නමා අවුරුදු 8ක් වෙලා උපසම්පදායේ කවදාකවත් බමේකට වඩා ආදරලා බලන්නේ කාවන්තිස රජ කාලේ කටිරවන්ත ආරාන්තේ රහිතන අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕනේ දඩ ගන්න ඕනේ එතරම්ම සම්මතයි. මොකද උන්වහන්සේ වැදෙන්නේ කුටියේ තියෙනවා සක්බුදුරයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමයේ දැක්වෙන විචිත්‍ර චිත්‍ර කර්මයක වාක්‍යකරණය ගල්ලේ උඩ බාගලා නැහැ. ගල්ලේ ඉස්සරහා නාගාක්කේ නාගායේ මාති පුනා දෙති නිමත වැටෙනකොට දැනගන්නවා ගහේ මල් තිබිලා කියලා. සාවල බලන්නේ. ඒකර සම්මදේවේම සතෝ සම්පජානකාරයේ සාවනාගන් උත්තරේ. සාමන්ත චරාජිනු තුන් මහා ආරාධනා එව්ව තිස්ස මහා ආරාධිත වගේ. සංග්‍රහය ගැන. පස්සේ මාහම්පුර වාසයේ ඉරිගොන දරුවන්ට කිරි දෙන්නේ නැහැ වාට වන්නකම් කියලා කිරි දෙන්න සාකච්ඡා කරනවා. දරුවන් ගැන අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ දැඩි අධික බවදාන. දවස් හතරේදී දෙරක්ෂිරෝත් ඇවිල්ලා වදිනවා දෙවියන් වහන්සේ වදිනවා. සුඛී හෝතු මහරජාගේ. එතන කියන පස්සේ විසුණු මහත්ලාන මොකද ස්වාමීන් මේ දෙවියන් වහන්සේ වදිනවා මහරජාගේ. හැබැයි මම මේ සත්‍ය රෝධ දෙවිලි කියලා මම දන්නේ මම දන්නවා වහින බව විතරයි. බලන්න. ඔය දේක සංවරදී වාසේ කටිරුවන්ගේ බලවත් ප්‍රසාදයේ ගినాගෙන දවස් 7කින් ආපහු යටියා පිට වැඩි දෙයක් කරුණු නේද? එදා කල්පනා කරලා දින හතක් ජන සම්බාධන මැදම අවිවේක ගත කළා අනුව භාවනා කරන්න ඕනේ හොඳද කියලා රාත්‍රී නැදියම් කාලේ සම්මාමගලට ගොඩ දැක්කා ඒ මහා සම්මාමගල. එදා රාත්‍රියේ උනාසය කරේ පිටේ පහන් සිටරි දේවත මේ දල්වාවේ සම්මන්මලු මේ දීර්ඝ කාලයක් හැට අවුරුද්දක් ධන භාවනා වඩමින් සිටියේ මේ උතුම් ස්වාමීන් වහන්සේ එදා රාත්‍රියේ නැතිවම කාලයේදී වන දේවතාවෝ සාදුකාර දෙන්නේ මහා රහත් වහන්සේට පත් වුණා. මේ වගේ බුද්ධාගම දෙකයි. අපි පරස්පර එනිසා අපි සතුටු වන්න ඕනේ. කල්ප කෝටි ගණනාවකේ නොලැබෙන. ඒ උතුම් බුද්ධ ශාසනයක් අපට ලැබුණා. ඒ ශාසනයේ සද්ධාව, සීලය, සත්‍යය යාමේ ප්‍රඥා ඇති කරගෙන. දාන සීල භාවනාදී ආර්මී කුසල් පුරා ගන්න අපි සෑම දෙනාට වාසනා දෙන්න තියෙනවා. අපට මේ ලැබී ඇති සාධන දායාදේ සාධන උරුමය මේ ලෝක වාසයේ සෑම සත්‍යයක් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවාගෙම එදා මහතිලාජන් වහන්සේ සරණෝර ජේතවන මහා විහාරයේදී එසු මේ දේශනාවෙන් දස කෝටි සංඛ්‍යාත ජනතාව මඟපර නිවන් සුව සාක්ෂාත් කරගත්තේ. සාමිලාජන් වහන්සේ විශේෂ අසංකේය කල්පලක්ෂයක් මේ දීර්ඝ වා වීර්ය වැඩමින් බෝධි සම්භාර පුරාගෙන මේන් අවුරුදු 2586කට ඉස්සර 86කට දින 20කට ඉස්සර වෙලා උදාසේ මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. උදාසේ බුදුබාට පස්සලා මාස දෙකක් ජීතනේ දසදාසාක්ෂාත්වයට ඇතනදී ධම්සාත්ව තුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනය හතරේපත් අවුරුද්දක් ප්‍රවද දහම් අමාවැසි වර්ධනය කරත්වා එනම් විමුසුනි සසංකේ කටකොටේ පරස්සක්යක් දෙනවා මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනවන් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවියන් සෑද ලෝකයාට හිතසුව පිණිස සුවාසුදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට අනිත්‍යන කළා අවුරුදු 5000ක් යනතුරු මඟඵල නිවන් සුව ලබන්නට නෛර්යානිකත්වයෙන් පවතිවා කියලා. අපේ ජීමාන සරුවඥන් වහන්සේ වශයෙන් අපට තියෙන සුවාසුදාසක් ධර්මස්කන්ධය ඒ ශාන්ති නායකයන් වහන්සේ සදදාගත ලෝක ධාතු ඒකාලෝකවල මිනිපාන්නක් නෙමෙයි යන්නදී එයින් අල්ලේ දහස් 500 අතර දෙකකට ඉතර වෙලා අනුපාදිතේත පරිණිවාමේ නිවන් පොරගලියා සියලු සංස්කාර අනිත්‍යයි නේද නාගන් වහන්සේලාද තේරුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමීන දෙතු ජනතාව සෝමියේ කර්මාරෝප පරිලෝකිය වැඩේ විහාරස්ථාන කාඩිදාන කියන කුණ මාලිකා සියල්ල නැත්තරසේට උනා. ආපෘතේ භාමයේ පරවතේ විශාල වර්ණ. ඊවල දරවල ඉදකටන් යාන වාහන තුන් තරගම් මිල මුදාගාද සෑම වස්තුවක්ම කෑමෙන් බීමෙන් ඇදීමෙන් කනදීමෙන් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආභාව. ඒතර ජීවිතයේ සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් වෙනක් වාතාවම ඇතිවලා තෝයලා දෙමින් අනිත්‍යයි. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් එකට පෙළෙල කරමින් දුකයි. තම තමන් දැනගත්තේ උපවන්න ආදරයෙන් අසාර නිස්සාරයෙන් අනාත්මයි. ඒ ලක්ෂණේ දෙයක්වලින් සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වන ප්‍රශ්නාව සමුදයාරි සත්‍යයි. දුක සමතයක් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීම තුළ හේතු ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු පසේකුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් මෙලෝ දානාධිකාරමේ දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවන් ගැතිය. සතර දුක් තරණය කළ කෙලෙස් ඉලක අභිඥා සාන්ත නිවනේ සැලසී වදාළ සියලු බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කලින් වශයෙන් සැලකල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපට මේ සිදු කරන කුසල ආනිසංස බලයෙන්ද මුළු ජීවිතේ පුරාද පෙර ජාති ජාතීන් ඉදිරි අත්කරගත් සියලු කුසල ආනිසංස බලයෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගන්න. වාස අතේ ශාතකයට පෙර ආරම්භ කරන ලද අද ලංකාවේ සාදා දෙනා භාගයන්ගේ සාකා දෙලසුන් දීත ඇති මේ කල්යා යෝගාත්ම සාර්ථා නැති මේ අධිඋත්තර සසම වැඩ පිළිවෙලට ජීවේ ධෛර්ය දීම නිසායේ මේ තව විශාල පිටක් අධික කාර්යයේ සිටින්නේ ඒ නිර්මාතෘවල අතිපූජනීය රාජකීය පඬිත කඩවැල් දේශයේ ඉලවාසාභිගාන මහණියන් වහන්සේ අද වැඩ ඉන්නවා ඒ මහණියන් වහන්සේට අප මේ කරන උදාර සාතන මෙහෙවරම පාරමී භාගපත් වේ. නිරෝගී සතබල ඇතුළු මිනිසත් සතවන්ත කාලයක් දීර්ඝාසී සම්පත් නිදිමින් පාරමී පුරාගෙන මතුවනාගත ලෝකුරා බුදු වාහන දේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ කාලයේදී උදාන අධිෂ්ඨානයෙන් මේ සතුන් වැඩ පිළිවෙල දියත් කළ අපමා මේ අදාළ පූජනීය රාජකීය පඬිතුක මාතෘ ශ්‍රී ඥානාරාම අභිදාන මහෝපාධ්‍යාය මහියන් වහන්සේ ප්‍රදාන සභාවේ වදාළ නිමලෝ ලොකු ස්වාමීන් වහන්සේ දවියේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සභාපති වෙච්චේ පූජනීය පඬිත ගැටමාන්නේ නිමුලාශ ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සියලුම සංඝ පිටුන් වහන්සේලාට මේ කුසල පාරමේ ධර්ම පාඨපස්දී මතු අනාගතයේ ලෝතුරා බුදු බව අත් වේවා කියලා අපි ගෞරවයෙන් පමුණුවමු එවැගේම අද මේසා විශාල පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනාගේම අභාවප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවරු ගන්ධ මිත්‍රාගේ සියලු ඥාති පිරිසට මේ ගුණවර්ධන යෝගාසනයේ ආදී කතර තුමානම් ප්‍රදානයේ දිනුව සරදා තබා අන්තිම වරට අභාවයට පත්ව සුමන කරුණාරත්න මහත්මයාගේ සත්පුරුෂ මඬුල්ලේද මේ කුසල සම්භාරයත් ඒවා ඒ සෑම දිනකටද සුගත සංඛාත සංකල්ප වලකාන්ත අමාමහ නිවන් සුවා සේවා කියලා අපි කරුණාවෙන් කරමු. දින හතකට පෙර අපවත් දේවදාන මේ ස්ථානයේ අරු 10 10ක් තරම් කාර්යයක් වැඩි සිටියේ එසේ තේන්න අවුරුදු 48ක් මාර්ගයක් වූ කාමත්ම සුපේතල දිග්නාකාමී සංගති තුමාසේ නමස්ව දීච අත්නගානයේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ලාභය අත්පත්ී උන්වහන්සේ මේ බෝධි සම්භාවනයෙන් පත්ී සතු භෝගයෙන් අමාම අනුවාසුවත් වේවා අපලක් ගෞරවයෙන් ඉපත් කරමු බුදුමහරහතන් වහන්සේගේ කාලේ පටන් මෙතෙක් බුදු සසුනට උරදී ලැබී බුදු සසුනට ලංකාවක් සිංහල ජනතාවක් බෞද්ධ ජනතාවක් ආරක්ෂා කොට තබා බාහත්‍රාතෝ රාජරාජ මහාමාත්‍යාගේ සහිත ජන ප්‍රධානීක නැත භාගයේදී බුදු සසුන වෙනුවෙන් ලක්දිව වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දීපිතු ශ්‍රී ධාමදානයේ පොදු දෙපාර්තමේන්තුවේ සිරු රණවිරුවන්ට එවාගේම යෝගාසන සාස්ත්‍රාවට උරදී ලයදී කටයුතු කර අභාවා ප්‍රාප්ත සීලම බයපකාරකාදී ඉඳ යෝගාසන සාස්ත්‍රාවේ සසිල්වත් නැරේක අපවත් වේවාදාල සීල බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවයේ අත්වේ සෑම දිනකද සුගති සම්පත් කෙලවර සාන්ත අමාදා නිවාසුවක් වේවා කියලා අපි කරුණාවෙන් සිතමු. සාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඒකදේවතා මණ්ඩලයේ සාගරයේ සමාදරයේ කරුණා මෛත්‍රියේ මෙතින් අනුමෝදන්ව සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා දේශයට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සැලසා දෙනවා පැතු බෝධිවලින් සාන්ත නිවාසුවක් වේවා ආදී මෛත්‍රියෙන් පෙම්පමුණු. එකවක් නැදා කරිතවා සෑම සත්‍යයන්ට එන පූජන ස්ථානයේ පටන් අසල නගර ලංකාව ගම්බදිව මේ සක්වල සියලු සක්වල දස දිසා වාසයේ සමස්ත රෝග සත්‍යයට මෙතින් අත් වේවා සීලසත් සමකාලී ප්‍රතිනිවරේ නිදුක් වේවා නිරෝගී වේවා සෝපක් වේවා නිර්වාණ සරණේ වේවා නිවන් මාර්ග ගමන් කරේවා ආරිතත් යාමෝදේ සාන්ත නිවාසව ලබත්වා ඥානයි ත්‍රිවිධෙන් සමුදු එසේම ත්‍රිසිත භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමේ සගරෝණට ආනිවාර්ය තප ගණනාන තේලමනේ පාරමේ තීරණේ සිදු කරගන්නේ උතුම් දාන සීල භාවනා කුසලානි සන්ත බලයෙන් උත්සාහේ රත්නත්‍රි අනුභවයෙන් දිවිරාජ මණ්ඩලයේ රැකවරණයෙන් කල්යාණ මිත්‍රයන් මේ දාසින් වාදයෙන් ඒ පින්කම සංවිධානය කරගත්තේ පූජ්‍ය දේවවල දේශානන්ද ස්වාමීන් වහන්සේගේ පවුලින් හැමදෙන අතරතේ ආචාර්ය සුදත් දේපුර මහත්මයා සනස් වගේම එම සනත් දේපුර මහත්මයා ආදී කොට ඇති පවුලේ සෑම දෙනාට එවාගේම තියා කන්නාදාර මාතාලා තුළ මේ මූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දෙනාට ස්වාමී පාතකට නිලමේ නැතුණා නම් ප්‍රදාන දාන උපස්ථාන සහභාගීව සෑම දිනකට ස්වාමීන් සෝමා වඩුගේ මාතා චිත්‍ර ගුණවර්ධන මහත්මිය ආදී තේපන් දස්සල් පැවසූ සෑම දිනකට ස්වාමීන් සීල ආකාරයෙන් වත් පිළිවෙත් තුරනේ සහයෝගය දුන්න සෑම දිනකට ඉතාමික මාන විද්‍යාල්පති ගුණදේවතර රජතුමා දින ගණනාවක් තිස්සේ මේ සමාස් නබලා දින මහත්කාරය සහාය දෙමින් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමට ස්වාමීන් වහන්සේ ආගාමන එතනබලා සෑම දිනකට කටයුතුවල සහයෝගය කර දෙනවා මේල මහත්මයාට. එවාගේම හැම වෙලේම නිහතමානීය පුදුමාකාර සහයෝගයක් දෙන දෙනවා තේපී තේල මලිතුම ඇතුළු පවුලේ සමග. එවාගේ විජේපාල මහත්මයාලාගේ මේ සත්පුරුෂ මඬුල්ලකත් එවාගේ වක්කලේ කුළු සමග මේ පරිදි උපසම්පදා වෙන සෑම දෙනාගේ දයාබර දෙමෝපියන් ඥාති මිත්‍රාදීන් සහිත මේ 50 කෙනෙක් සමග දෙනවා සෑම දෙනාට සාගතය ආදී භාවනා ගන්නකට අද දවසේදී සංඝ රැකෙන ගම ප්‍රාසකල් සැලසෙමින් රසවාහනය දෙන සෑම දිනකට එවැගේම ඒ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර සහයෝගයෙන් කටයුතු කරන පින්වත් සෑම දිනකට මේ කුසල අරිසත් ගණයෙන් රත්නත්‍රාණ පාණයෙන් එළව වශයෙන් ඇති සමනාතරාජය සර්වපස්සල නිවාරණය වේවා ආරක්ෂාවද සාන්දේ සැලසේවා සදාචාරික භාව දීර්ඝව ලැබීම සමය සිවරාගානේ රත්නත්‍රේසතු සූවිසි මහා ගුණේ අභිනේතාරක්ෂා සමත ලැබීම රජකල සතුරු ගෙන ජන වාසයේ සාවියාවදාන මේකක් දියක් ඇති ගැනීම සීලයෙන් වත්නමලේ සර්වාරක්ෂාව සැලසීම කායික වේදාදියක් නැවේ කායික මානසික සැලකෙන්නේ පාරමේ ගුණ පිළේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා ඒකචේල උපෝසත චේල සේවම දේරණ සතර සංග්‍රහවතු දසපාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගෙන් තවතවත් ජනප්‍රිය වේවා ගුණයෙන් වනෙන් ධනයෙන් දාන්නේ යසයිස්වරේ සත සම්පතෙන් ආයුර්ණ සබල ප්‍රඥාවෙන් පෙරපස දෙලන සදාත්මෙන් දිනු වේවා සිතමිනි නුවණකින් කල්පනෝකයෙන් ගතගටේ කියන්නේ සතුපතෝ සම්‍යක් ප්‍රාර්ථනා කියලා පූර්ණ චන්ද්‍රයාගේ මුදුන්පත් වේවා ඒවත් කල කතරක් නෑර අපරාධිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දිනුවක් කල්ව සුගතිය අත්‍යාන්ත නිවනක් පිණිස මා සංගරෝණ පෙරමුණේ තබාගෙන බුදු සත්‍යයක් ආරක්ෂා කර ගනිමින් පාරමේ පිරීමේ ශක්තිය බලයේ ධෛර්යය ආරක්ෂා වාදේ වාදේ දෙනවා සෑම දිනකට ලැබේවා සතර වදනාකර භාවයක් වාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් ගෝසත්නෝ යන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයිත මිතුරා මේවත දේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මුදු ප්‍රසේ මුදු මහරහතන් වහන්සේලා මේ තැනදී කලින් වදාළා වූ අජරාමර සාසප්පණීත ලෝකෝත්තරාංගත මහා නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභයේ විදසම මේ කුණ්‍ය සම්භාරයට සෑම දිනකට හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. යාසීත දෙවියන්ට සීල සත්‍යක පිළිපෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතය ඉදං මොනාදීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මොනාදීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාතයං හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාතයං හි සම්පතං කුඤ්ඤ සම්පතං සම්මේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති දෙත්තියා එතාවතාමේ සම්බතං කුඤ්ඤ සංකතං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති දෙත්තියා ආකාශක්ඛාච දුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සංඝං තිකං රක්ඛන්ත සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං සංඝං තිකං රක්ඛන්ත දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං සංඝං තිකං රක්ඛන්ත සදා ඉනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතර සමාගමෝ සෝයාව නිබ්බාන කච්චය ඉනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතර සමාගමෝ සෝයාව නිබ්බාන කච්චය ඉනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්තිය අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ